ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කලබතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරේ ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ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 උපත තං සෙත්තා අවිද්‍යා නිපත තං වරා සංගෝ පවදමානං බුද්ධෝ පවද තං වරෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනේ තුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වන උත්ති සූත්‍රය මේ දේශනාව පින්නතුනේ දිව්‍ය පුත්‍රේ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට ලබා දීපු පිළිතුරක් තමයි මේ මාත්‍රිකා ස්ථානේ සබා ගන්නට යෙදුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට දෙවියන් පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්නට ආවා. පින්නතුල දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට රාත්‍රී කාලයේ තමයි වින් කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ පින්නතුනේ මේ දවස් පහ කොටස් පහකට බෙදෙනවා. පුරේ බත්ත කිච්ච, පත්තා බත්ත කිච්ච, පුරම යාම කිච්ච, මජ්ජිම යාම කිච්ච, පච්චිම යාම කිච්ච කියලා. මේ විදිහට දවස කොටස් පහකට බෙදලා එක තප්පරයක්වත් අපතේ නොයා භාග්‍යතුන් වහන්සේ දවසින් වැඩ ගන්නවා. දැන් පුරේ බත්ත කිච්ච කියලා කියන්නේ උදේ කාලේ. ඉතින් උදේ පින්න පාතේ වදිනවා. ඊළඟට ස්වාමීන් වහන්සේට උදෑසනම අවවාදන් සාසනා කරනවා. ඉතින් ඒ වගේම නැවත පින්න පාත චර්යාවේදීලා ඒ තැන්වල ධර්ම දේශනා කරනවා. මේ විදිහට උදේ කාලේ ගෙවෙනවා. පච්චාබත්ත කියලා කියන්නේ ඉර දැස යන කාලය දක්වා ඒ කාලය දක්වාත් පින්නතුනේ නිතරම අනුශාසනාවන් සිද්ධ වෙනවා. ඒ වගේම තනිකර බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙන්නේ බණ කියන්න. බණ කියලා මේ සත්‍ය මේ ධර්ම ධර්මය මේ සත්වයන්ට අවබෝධ කරන්නමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ උන්වහන්සේ ඒ කාලෙත් ඒ සඳහාම යොදා ගන්නවා. ඊළඟට ඔන්න පින්නතුනේ බොහෝ දෙනා සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ දකින්නට එනවා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා ධම් සභා මණ්ඩපයට එකතු වෙනවා. ඉතින් මේ විදිහට පින්නතු රාත්‍රියේ 10 දක්වා ඔරලෝස් පැයෙන් කාලේ බුදුරජාණන් වහන්සේ ගත කරනවා. ඊළඟට 10 ඉඳලා 12 දක්වා මජ්ක්‍ධිම යාමකෙත්තේ තමයි දෙවියන්ට බ්‍රහ්මයන්ට තථාගතයන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් විමසන්න පුළුවන්. අන්න ඒ කාලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වෙන් වෙලා තියෙනවා. ඉතින් නැවත උන්වහන්සේ උදේ ඒ රාත්‍රී දෙකේ ඉඳලා පැයයි විනාඩි ගණනක් වෙනතුරු සක්මන් කරනවා. සක්මන් කරලා සක්මන් කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ පැයයි විනාඩි 20ක් සැතපෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම දවසට සැතපීලා තියෙන පැයයි විනාඩි 20ක්. ඊළඟට උන්වහන්සේ සක්මන් කරලා නැවත මහා කරුණා සමාපත්තියට සමාදිනවා. ඉතින් ආය නැවත අලුයම නැත්තම් උදේ කාලේ උදා වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කාලය බෙදාගෙන කාලෙන් වැඩ ගන්නවා. ඉතින් ඔය රාත්‍රී 10ක් දෙකක් අතර මෙන්න මේ දෙවි පිරිස බුදුරජාන් වහන්සේ දකින්න ආවා. දැන් පින්නතුල්ලාට හොඳට මතක ඇති මංගල සූත්‍රයේම දැන් මේ දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙන්නේ නැහැ. දැන් බොහෝ සූත්‍ර දේශනාවල නිසීදති කියලානේ තියෙන්නේ. වික්ෂුන් වහන්සේලා වාඩි වෙලා තමයි බණහන්නේ. නමුත් දෙවියන් ආපු ප්‍රශ්නවලදී දෙවියන් පැමිණීමේදී අට්ඨාසි කියලා තියෙනවා. මංගල සූත්‍රයේ තියෙන අට්ඨාසි කියලා නෙමෙයි. මොකද දෙවියෝ වාඩි වෙන්නේ නැහැ. දෙවියෝ වාඩි වෙන්නේ නැත්තේ දෙවියන් වාඩි වෙන්න හැදුවොත් දිව්‍ය ආසන පහළ වෙනවා. ඒ දිව්‍ය ආසන වල ඉඳලා බණහඬ කැමති නැහැ. ඒකනේ දිව්‍ය ලෝක කියන්නේ. දිව්‍ය ලෝක කියන්නේ පින්නතුනි හිතනකොටම මේ දේවල් පහළ වෙනවා. ඒක පොන්නේ දෙයක්. ඉතින් මේ මනුලොවට ඇවිල්ලා වාඩි වෙන්න හිතුවොත් දෙවියන්ට දිව්‍ය ආසන පහළ වෙනවා. දිව්‍ය ආසනවල වාඩි වෙලා බණහන්න කැමති නැහැ. ඒ නිසා හිතගෙනම මේ අය බණහනවා. ඉතින් මේ ආපු දිව්‍ය පුත්‍රේ බුදුරජාණන් වහන්සේගෙන් එයා හදාගෙන ආපු ප්‍රශ්නයක් ඇහුවා. එයා ආපු ප්‍රශ්නේ තමයි කින්සු උප්පතං සෙත්තං කින්සු නිපත සංවරං කින්සු පවද මානානං කිංසු පවද සංවරං. ඔන්න ආපු ප්‍රශ්නේ. මොකද්ද මෙයා ඇහුවේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උඩට නගින දේ අතුරින් මොකද්ද ශ්‍රේෂ්ඨවන්? ඊළඟට කිංසු නිපත සංවරං. පහළට වැටෙන දේ අතුරින් මොකද්ද ප්‍රධාන වන්නේ? කිංසු පවදමානානම්. ඇවිදින්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨවන්නේ? කිංසු පවදතං වරං කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? දැන් අහපු ප්‍රශ්නේ කාටත් මතකයි. උඩට නගින දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? පහළට වැටෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ඇවිදින්නන්ගෙන් කවුද උතුම් වන්නේ? කතා කරන්නන්ගෙන් කවුද උතුම් වන්නේ? ඉතින් මේ දෙවි පිරිස යාව තවත් දෙවියෙක්. ඒ දෙවියෝ මේ ප්‍රශ්නේ අහනකොටම එයාත් මේකට පිළිතුරක් හදාගෙන ආවා. දැන් සාමාන්‍යම මනුස්ස ලෝකෙත් වගේ දේවල් සිද්ධ වෙනවා. සමහර අය අපෙන් මොනවා හරි ප්‍රශ්නයකට පිළිතුරක් අහනකොට තව ළඟ ඉන්න කෙනෙක් කියන්නේ අපි කියන්න කලින් ඒකට උත්තර කියන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ මේ දෙවි පිරිස ආවා ඒ වගේ දෙවි කෙනෙක්. එයා මේකට පිළිතුරක් හදාගෙන එයා කියන භාගතුන් වහන්සේ මට උකට පුළුවන් පිළිතුරු දෙන්න. දැන් මේකම පිරිසක් ආවේ එක දෙවියෙක් ප්‍රශ්නයක් ඇහුවා ඒ ආම්බිර සේවක කෙනෙක් කියලා මට පුළුවන් ඕකට උත්තර දෙන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් ඔයා උත්තර දෙන්නකෝ. ඒ වෙලාවේ මේ දිව්‍ය පුත්‍රයා කියනවා බීජං උප්පතතං සෙත්තං උට්ටි නිපතතං වරං ගාවෝ පවදමානානං පුත්තෝ පවදතං වරං මේක හැබැයි ලෞකික විදියට නම් හොඳට ගැලපෙනවා. දැන් මෙයා කියනවා බීජං උප්පතං සෙත්තං උඩට නගින දේ අතුරෙන් සස්්‍ය ධාන්‍ය ශ්‍රේෂ්ඨයි. මොකද මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය ධාන්‍ය නේද? ඇත්තටම ධාන්‍ය තමයි නැත්තම් වී. ඒතර මේ සස්්‍ය ධාන්‍ය උඩට නගින දේ අතුරේ මේ ධාන්‍ය වර්ග ගොඩාක් තියෙනවා. ප්‍රධාන දේ මේ හාල් නැත්තම් වී. උඩට නගින දේ අතුරෙන් ප්‍රධාන වන්නේ සස්්‍ය ධාන්‍ය. මොකද මිනිසුන්ගේ ආදිකල්පික මිනිසුන්ගේ ඉඳලාම ආහාරය පින්නතුනි ප්‍රධාන ආහාරය නිදාන්නේ මාංශ ලක්ෂණය නෙවෙයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේක හොඳ පිළිතුරක්. උඩට නැගෙන දේ අතර මොකද සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. සියලුම සත්වෝ පින්නතුනි යැපෙන්නේ ආහාරය. ආහාර නැත්නම් ඉතින් අපිට ජීවත් වෙන්න බෑනේ. ඉතින් එහෙමනම් මේක ලෞකික වශයෙන් ගැළපෙන පිළිතුරක්. එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ దేవතාව කියනවා උට්ටි නිපත සංවරම්. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනේ ශ්‍රේෂ්ඨයි. ඇත්තටම මේ ජලය නැතුව අපිට මුකුත් කරන්න බෑ නේද? එහෙමනම් ඒ ශක්ෂ දහන්‍ය නිස්පාදනය වෙන්න වතුර තියෙන්න ඕන. එහෙමනම් වර්ෂා පතනේ කියන එකේ වටිනාකම කියන්න බෑ. එහෙනම් මේ దేవතාවක් කියන පහළට වැටෙන දේ අතුරෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? වැසි ජලය. ගාවෝ පවජමානාන. ඇවිදින්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වන්නේ ගවයා. මොකද එදා ඉන්දියානු සමාජයේ ගවයාට අදට වුණත් එහෙමයි පොදුම සැලකිල්ලක් තියෙනවා. ගවයෙකුට ගහන්නේ ඒ මොකද හේතුව ගවයා පස්කෝ රස දෙමින් මිනිස්යාට විශාල සේවයක් කරනවා. කුඹුරු සීසාල දෙනවා, බර අදිනවා. ඒ වගේම පස්කෝ රසයම ලබා දෙනවා. ඉතින් මේ නිසා පින්නතන අදටත් ඉන්දියානු සමාජයේ ගවයාට ලොකු තනක් තියෙනවා. ඉතින් ගවයා ඇවිදගෙන ඇවිදගෙන යන්නේ තනකොළ කකා ඇවිදගෙන ඇවිදගෙන යනවා. ඒ නිසා ඇවිදින්නම් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි කිව්වා. ඒකත් එදා සමාජයට ඕන කෙනෙකුට එක හෙලාව පිළිගන්න පුළුවන් දෙයක්. අන්තිමට මේ దేవතාවක් වෙන පුත්තෝ පවදතං වරෝ කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි කිව්වා. කෙනෙක් තරුණ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් හම්බෙලා පළමුවෙන් මේ දරුවා බහ තේරෙන වයසට ඇවිල්ලා අම්මේ තාත්තේ කියලා කතා කරනකොට පින්නතුනේ ඒ දෙමව්පියන්ට හරියට රාජාභිෂේකයක් ලැබුවා වගේ. ඒ තරම් සතුටුයි. අම්මලා දන්නවල් නේද? තමන්ගේ දරුවෝ යාන්තමට කතා කරනකොට කොච්චර දෙමව්පිය සතුටු වෙනවද? කිසිම ගොළුෙක් නොවි, මම්මණෙක් නොවි, ඒ වගේ මණ්ඩ බුද්ධික කෙනෙක් නොවි. ඒ විදිහට කතා කරනකොට පින්නතුණු දෙමව්පියන්ට පුදුම සතුටක් දැනෙන්නේ. දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙක් අඬනවා දකින්න කැමතියි කියන්නේ ඉපදිච්ච වෙලාවෙමනේ. අනිත් කිසිම අවස්ථාවක දරුවෙක් අඬනවා දකින්න අම්මා කෙනෙක් කැමති නැහැ. නමුත් උපදින වෙලාවේ අම්මා කෙනෙක් හරි කැමතියි දරුවා අඬනවට. මොකද ඒ දරුවා නිරෝගී දරුවෙක් කියලා අම්මා හිතාගන්නේ ඇඬීමෙන්. එහෙමනම් මේ దేవතාවාගේ ප්‍රශ්නය බොහොම සංවේදී ඇත්තටම සාමාන්‍ය සමාජයේ කෙනෙකුට හොඳටම ඔළුවට යනවා මේක හරියටම හරි කියලා. හැබැයි පින්නතුනේ මේ පිළිතුර <clears throat> ලෞකික වශයෙන් ගැලපුණාට ලෝකෝත්තර වශයෙන් එහෙම ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථයෙන් සැලකලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. උන්වහන්සේ වදාලා හොඳයි ඔය අදහසත් හොඳයි. මගේ අදහසත් ඕකට එකතු කරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ නිහතමානීව උන්වහන්සේ සරුවත්න වුණත් උන්වහන්සේ ඒ කියපු විදිය ඔය අදහස හරි. නමුත් මගේ අදහසත් ඕකට එකතු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ අදහස විඥා උපතතං සෙත්තා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. අවිජ්ජා නිපතතං වරා පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි ප්‍රධානයි සංගෝ පවජමානාන කතා කරන් ඇවිදින්නන්ගෙන් මහා සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නන්ගෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එහෙමනම් අපි දැන් මේ ගාථාවේ තියෙන ධර්ම කාරණා ටිකක් සලකා බලමු. විඥා උපකතං පෙට්ටා. උඩට නගින දේ අතුරෙන් ශ්‍රේෂ්ඨ වන්නේ විද්‍යාව. පින්තුන මේ විද්‍යා කියලා කියන්නේ ප්‍රඥාවට නමක්. දැන් pāli භාෂාවේ මේ ප්‍රඥාවට තියෙනවා මම හිතන්නේ නම් 31ක්. පන්නා, පදානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කනා, උපලක්කනා, පණ්ඩිත්තං, කෝසල්ලං, මේ පුඤ්ඤම් බහුවයා ওই විදිහට නම් 31ක් තියෙනවා. විද්‍යා කියලා කියන්නේ විනිවිද දකිනවා. සාමාන්‍යයෙන් දැකීමට නෙවෙයි විනිවිද දැකීමට තමයි විද්‍යා කියලා කියන්නේ විද්‍යාව. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ප්‍රඥාවට. එහෙමනම් මේ අද කාලයේ තියෙන බහුවිද්‍යාව නෙවෙයි මෙතන කියන්නේ මේ සැබෑම විද්‍යාව. මේ විද්‍යාව තියෙනවා නම් පින්නතුන ඉහළටම නගින්න පුළුවන්. දැන් බලන්න දැන් මේ සම්මා දිට්ඨිය පින්නතුනේ සම්මා දිට්ඨිය කියලා කියන ප්‍රඥාවනේ. කම්මස්සකතා සම්මා දිට්ඨි ඥාන සම්මා දිට්ඨි මග්ග සම්මා දිට්ඨි ඊට කලින් විපස්සනා සම්මා දිට්ඨි ඔය විදිහට සම්මා දිට්ඨිය වර්ගීකරණය වෙනවා මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨිය කියන්නේ දැකීම එහෙමනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදිව දැකීම දැන් බලන්න සම්මා දිට්ඨිය තියෙන කෙනා මෙලෝ පිළිගන්නවා පරලෝ පිළිගන්නවා කරන පින්කම් වල විපාක පිළිගන්නවා. දිව්‍ය ලෝක පිළිගන්නවා. අපාය පිළිගන්නවා. යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනීමට කියන මොකද්ද? සම්මා දිට්ඨි. කියන්නේ කර්මය, කර්මඵලය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒක අනිත් පැත්ත. මෙලෝ පිළිගන්නේ, පරලෝ පිළිගන්නේ, කරන පින්කම් වල විපාක පිළිගන්නේ දිව්‍ය ලෝකේ තියෙනවා කියලා පිළිගන්නේ අපායේ තියෙනවා කියලා පිළිගන්නේ එහෙම මිනිස්සු නැද්ද මේ සමාජේ ඉන්නවා දැන් අපිට බොහෝම සමීප අය ඉන්නවා අපිට බොහෝම සමීප දායකයෝ ඉන්නවා පින්නතර හොයන්න බෑ මිත්‍යා දෘෂ්ටිද සම්මා දෘෂ්ටිද කියලා සංඝයාට බොහොම ආදරේ ඕනම රැයක ඕනම ලෙඩකදී ඒ වගේ දායක කාර්යකාරීන් ඉන්නවා ඒ වගේ මහත්ෙක් හිටියා අපිත් එක්ක සංඝයාට බොහෝම හිතවත්. හරි මාදරේ මම දැක්ක දවසක් ස්වාමීන් වහන්සේ නම අසනීප වෙලා ඉන්නකොට මේ මහත්තයා කවනවා හිටන්. ඒ තරම් සංඝයාට ආදරේ. දවසක් මම මෙතුමාත් එක්ක ගියා බණකට. බණකට යනකොට ට්‍රැෆික් ලයිට් එකක් ළඟ වාහනේ නතර වුණා. හිඟන්නේක් ඇවිල්ලා යාචකෙක් කියලා අත දික් කළාම මෙතුමා රුපියල් 100ක් දුන්නා. ඊළඟ මට කියන ඔය තියෙන ස්වාමීන් වහන්සේ අපාය. මම ඔය අපායක් කියලා වෙන එකක් කියනවා කියලා පිළිගන්නේ මේ අවුරුදු ගානක් අපි මේ අසුරු කරන කෙනා. එතකොට බලන්න එයා සම්මා දිට්ඨිකේද මිත්‍යා දිට්ඨිකේද? මිත්‍යා දිට්ඨිකේ. එහෙමනම් මේ නිවැරදි අවබෝධය ඇති වෙන්න පින්නතුනේ ධර්මයේ පිළිබඳව නිසි අවබෝධයක් තියෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. හැබැයි මේ ධර්මයේ පිළිබඳව නම් පින්නතුනි කිසිම සැකයක් පියාගන්න එපා. දැන් මම මේ සිවුරක් පුරවපු නිසාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නිසාවත් මෙහෙම කියනව නෙවෙයි. මම රහත් වෙලා කියනවත් නෙවෙයි. මම මේ කියන්නේ මම මේ ධර්මයේ හොඳට කියවලා තියෙනවා. මේ ධර්මයේ කියවනකොට පින්නතුනි හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. සාමාන්‍යයෙන් අපි ත්‍රිපිටකය ගත්තොත්, අපි විනය පිටකය මුලින්ම ගත්තොත් දැන් මේ පින්නතුලට මම මේ පුංචි අදහසක් ඔළුවට යන්නයි මෙහෙම කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා වන අපට සිකපද මාලාවක් පනවලා තියෙනවා. ශික්ෂාපද. මේක කරන්න එපා අරක කරන්න එපා ඒ විදිහට හැබැයි කිසිම ශික්ෂාපදයක් බුදුරජාණන් වහන්සේ හිතලා පනවලා නැහැ ආ ඔන්න හොරකම් කරන්න එපා කියලා මම ශික්ෂාපදයක් පනවනවා කියලා කවදාවත් හිතලා ශික්ෂාපදයක් පනවලා නැහැ හැබැයි සූත්‍ර දේශනා තියෙනවා තමන් වහන්සේට හිතිලා සූත්‍ර දේශනා කළා තියෙනවා හැබැයි සිකපද පැනවීමේදී යම් කිසි ගැටලුවක් ඇති වුණාට පස්සේ තමයි උන්වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා. එතකොට පින්නතුනේ මේ ශික්ෂාපද ටික ඇතුලේ ගත්තාම හැම පැත්තම මේ ශික්ෂාපදවල ආවරණය වෙනවා. දැන් අවුරුදු 2500 ගණනකට කලින් මේ ශික්ෂාපද පැනෙන්නේ. ඒ කාලේ මේ විදුලියවත් තිබුණේ නැහැනේ. අන්තර්ජාලය තිබුණාද නැහැනේ. මේ මෝටර රථ තිබුණාද නැහැනේ. ඒතර ඒ කාලේ හැරිම නොදියුණු ඒ තාක්ෂණයේ පැත්තෙන් දිනුවක් තිබුණේ නැහැ. ඉතින් අද හිතා ගන්න බැරි තරමට මේ තාක්ෂණය දිනුයි. නේද? නමුත් පින්නතුනි අද මොන තාක්ෂණය දිනුණත් බුදුරජාණන් වහන්සේ එදා අපට පනවපු විවස්ථාව අවුරුදු 2600ක් ගිහිල්ලා මොනම සංශෝධනයකටවත් මේක ලක් වෙලා නැහැ. නමුත් කිසිම වික්ෂුන් වහන්සේ නමකට රිංගලා යන්න මේක ඉඩකුත් නැහැ. හිතාගන්න. බලන්න මේ නීති මාලාව මොන තරම් සමහර ශික්ෂාපද තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා අපි එකතු වුණාම කතා වෙනවා. හිතාගන්නත් බැහැ. බුදුරජාණන් වහන්සේ මේක කොහොමද දැක්කේ කියලා. හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ අපට කියා දීලා තියෙනවා. තථාගතයන් වහන්සේ නොකියපු දෙයක් නැහැ. සාමාන්‍ය දැන් මේ සූරු පොරවන විදිය, කෙස් රවුල් බාන විදිය, නියපොතු ටික කපන විදිය, ඊළඟට පෑම් පහසු වෙන විදිය, වැසි කිලියක් ඇසි කිලියක් පාවිච්චි කරන විදිය, සැතපෙන විදිය. ඊළඟට පින්නතුන ගයක් අතු ගන්න විදිය, මකුළු දැලක් කඩන විදිය, සිවුරක් හොදන විදිය, සිවුරක් වැලකට දාන විදිය. ඒවා හිතන් කියලා තියෙනවා. දවැත්තසු ඇඳුමක් වැලකට දානකොට ඉතින් ඔහෙ දානව නේද? අපිට එහෙම බෑ. අපි සිවුරක් වැලකට දානකොට මුලින්ම කරන්න ඕනේ ඇඟිලි දෙකෙන් අර වැල ඇදගෙන යන්න ඕනේ. මොකද වැලේ මොනවා හරි අපවිත්‍ර දෙයක් තිබුණොත් අර සිවුරට අල්ලයි කියලා. ඒ වගේ පින්නතුන හැම දෙයක්ම කියලා තියෙනවා. විනය ඉගෙන ගත්ත හාමුදුරු කෙනෙක් ඉතින් වැඩ පින්නතුන හරිම පිළිවෙලයි. මොකද හැම දෙයක්ම විනය පිටකේ කියලා තියෙනවා. අපරම නොකියපු දෙයක් නෑ මේ විනය පිටකේ. දැන් බලන්න තාත්තා කෙනෙක් වගේ දැන් පුංචි දරුවන්ට අපි උගන්වනවානේ අම්මලා තාත්තලා මෙන්න මෙහෙමයි කන්න ඕනේ මෙහෙමයි බොන්න ඕන මෙන්න මෙහෙමයි එතන ගිහලා ඉන්න ඕන. ඉතින් අපේ බුදු පියා ඒ ඔක්කොම අපට කියලා තියෙනවා. මේ සුරුසුරු කාරකම්. දැන් බලන්න කීරි කැඳා බියබනකොට සුරුසුරුස් කියලා බොන්න එපා කියනවා. නැත් චපු චපු කාරකම්. ඔය ඇපල් එහෙම කනකොට පුංචි දරුවෝ චපු චපු කියන සද්ද එනවනේ. අපේ බුදු පියා අපට දේශනා කරන චපු චපු කියන සද්දයක් එන්න හපන්න බෑ. හත නීල් එකක්. දානේ වන්දලා අතලේව කන්න බෑ. පත්තනේ ඉල්ලේකන්. දානේ වන්දලා පාත්‍රයේලව කන්න බෑ. සාම්සේන හත්තේන පානීය තාලකන්. ඉඳුල්ලත්ෙන් හැදිගේ රූප විගංකෝ පල්ලන්න බෑ බලන්න. ඕවාගේ පින්නතුනේ නොකියපු දෙයක් නැහැ. හැම දේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ සිවුර ගත්තාම මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම තමයි මේ සිවුර සකස් වෙලා තියෙන්නේ. දැන් මේ සිවුර තියෙනවා පින්නතුනේ. දැන් මගේ මේ බෙල්ල පැත්තට අහු වෙන කොටසක් තියෙනවානේ. ඊළඟට මේ පාවඩ නැත්නම් කකුල් වලට අහු වෙන කොටසක් තියෙනවා. ඒ සිවුර දෙපැත්තට බුදුරජාණන් වහන්සේ වදාහන දංගයේ පටයක් අල්ලන්න ඕන. දංගයේ පටයක් කියලා කියන්නේ අඟල් භාගයක පටියක්. දෙපැත්තෙන් අල්ලන්න ඕන. ඒ පටිය ඇල්ලුවේ නැත්නම් ඒක චීවරයක් වෙන්නේ නැහැ. ඇයි අඟල් භාගයක පටියක් අල්ලන්න කිව්වේ? දැන් බෙල්ල ගෑවට නිතර ස්පර්ශ වෙන මේ රෙදි සිවුර එතන දාගියට ටිකක් දිය වෙන්න පුළුවන්. අපි එතන රෙදි කෑල්ලක් අල්ලලා තිබුණොත් අර දිය වෙන්නේ අර අල්ලපු රෙදි කෑල්ල. ඊළඟට කකුල් වලටත් එහෙමයි වදිනකොට සාමාන්‍ය රෙද්දක් දිය වෙන්න පුළුවන්. එතකොට ඒ කොටස අපට අයින් කරලා නැවත රෙදි කෑල්ලක් අල්ලන්න පුළුවන්. බලන්න ඒ වගේ හැම දෙයක්ම පින්නතුනේ දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය මෙයත්න්ට වඩා මෙයත්න්ගේ ජීවිත ගැන අපි දන්නවා. මොකද විනය පිටකේ ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විනය පිටකේ ඉගෙන ගත්ත කෙනෙකුට කවදාවත් බුදුරජාණන් වහන්සේ නම් අතහරින්න බෑ. ඒ තරම් උන්වහන්සේට අවබෝධයක් තිබුණා. සමහර සූත්‍ර දේශනා කියවනකොට පින්නතුන් හිතා ගන්න බෑ උන්වහන්සේගේ අවබෝධය. දැන් බලන්න මේ සියලු සත්වයන්ටම පහළ වෙන සිතුවිලි ප්‍රමාණය පවා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක ලිහිදි වැඩක්ද කියලා හිතන්න. දැන් මේ අත්තන්ට පහළ වෙන සිතුවිලි තක්කෙටම කියලා තියෙනවා මහණෙනි මේ ලෝකේ මෙන්න මේ සියලු සත්වයන්ට පහළ වෙන සිතුවිලි 52යි. අද වෙනකන් අවුරුදු 2500 ගණනක් ගිහිල්ලවත් කාටවත් නෑ 52යි නෙවෙයි 53යි කියලා එකක් වැඩි කරන්න බැරි වුණා. නෑ 52යි නෙවෙයි 51යි කියලා එකක් අඩු කරන්න බැරි වුණා. ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව මේ විද්‍යාව තේරුම් ගන්න බෑ. ඒ අවබෝධයට යන්න මේ ධර්මය ඉගෙන ගන්න ඕන. ඒකට හොඳ අපසාරයක් අද ලැබිලා තියෙනවා. අපිට මේ අපේ ජීවිතවල මොන සැලසුම් තිබුණත් මොන බලාපොරොත්තු තිබුණත් පින්නතුනේ අපි උපරිම ජීවත් වෙන්නේ දින 30000ක් 25000ක් වගේ ගාණක් නේද? සාමාන්‍ය දින 30000ක් විතර තමයි ජීවත් වෙන්නේ. දවස්. හිතන්න බලන්න දවස් 30000ක් කියන්නේ. ඒකෙමුත් පින්නතුනේ අපි පැය 8ක් නිදාගත්තොත්. දවසට පැය 8ක් නිදා ගන්න ඕනේ සාමාන්‍ය නේද? එතන උදේටයි දවල්ටයි ඔක්කොම නිදා ගන්න ඒවා ගත්තොත් ඊටත් වඩා වැඩි. නමුත් අපි හිතමු පැය 8ක් නිදා ගන්නවා කියලා. පැය 8ක් නිදාගත්තොත් දින 12000ක් නිදාගෙන තියෙනවා. එතකොට බලන්න තව කොච්චර ඉතුරු වෙන්නේ කියලා. ඊළඟ රැකී ආරක්ෂාවට එහෙම ගත්තාම ඇත්තටම ජීවත් වෙන්න කාලයක් නැහැ. ඒ නිසා අපි මේ අනිත් දේවල් වලට වෙන මහන්සිය වගේම මේ ධර්මයේ ටිකක් ඔළුවට ගන්න මහන්සි ගන්න ඕන. මොකද මේක තමයි පින්නතුනේ අපිට තියෙන එකම පිළිසරණ. අපිට එක එල්ලේම කියන්න බෑනේ අපි මෙතනින් ගිහිල්ලා ඊළඟට අපායට යයිද කොහේ යයිද කියලා අපිට කියන්න බෑ. එහෙමනම් අපේ ජීවිතයට අපි ධර්මයේ ගලපගත්තොත් අපිට මහතන සිල්ලක් හදාගන්න පුළුවන්. එතකොට විද්‍යා කියලා කිව්වහම දැන් අපි කියුවා කම්මස්ස කතා. මේ කුසල් කරපුවාම මෙන්න මේ මේ විපාක ලැබෙනවා කියලා ඒ පිළිගැනීම. දැන් සත්තු නොමර හිටියොත් අනේ දීර්ඝායුෂ ලැබෙනවා කියලා එයා දන්නවා. සොරකම් නොකර හිටියොත් එයා දන්නවා දුප්පත් වෙන්නේ නැතුව දිනෙන් දෙක් බවට පත් නොවි ඉපදෙනවා. අර බලන්න ඒක පිළිගැනීම එයා දන්නවා. කම්මස්ස කතා. ඊළඟට කාමයේ වර්ධව හැතිරෙන්නේ නැතුව හිටියොත් හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊළඟට බොරු කියන්නේ නැතුව හිටියොත් ගොළුෙක් වෙලා නම් උපදින්නේ නැහැ. හොඳ සත් සම්පන්න වචන මාලාවක් තියෙන කෙනෙක් වෙලා උපදිනවා. හොඳ එයාගේ වචන කවුරුත් පිළිගන්නවා. ඊළඟට මත් වතුරට ලොල් වෙලා හිටියේ නැත්නම් උම්මත්තකෙක් වෙන්නේ නැහැ. මෝඩෙක් වෙන්නේ නැතුව උපදින හොඳ ඥානවන්තෙක් වෙනවා. මෙන්න මේ මෙන්න මේ කර්මවල මෙන්න මේ විපාක තියෙනවා කියන එක දිට්ඨියක් ඒක ප්‍රඥාවක්. ඒක විද්‍යාවක්. ඒක ওই විද්‍යාව නැතුව පුළුවන් ද අපිට සුගතිගාමී වෙන්න? බැහැ නේද? අපිට දැන් දැන් මේ පින්නතර මේ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන විද්‍යාවේ ආනුභාවය. එතකොට බලන්න ලෞකික වශයෙන් දිනු වෙනවා නම් පොහොසතෙක් වෙනවා නම් ඊළඟට පින්නතුනේ මහා ඉහළින් ඉන්න ඕන නම් සක්විති රාජ්‍යය දක්වාම විද්‍යාවේ ආනුභාවය. මේ සැබෑම සම්මාදිට්ඨිය ආනුභාවයෙන් නේද? ලෝකෝත්තර පැත්තෙන් ගත්තොත් කෙනෙක් සෝතාපන්න විද්‍යාව නිසා, සකදාගාමී වෙන්න විද්‍යාව නිසා, අනාගාමී වෙන්න විද්‍යාව නිසා, රහතන් වහන්සේ නමක් වෙන්න විද්‍යාව නිසා, පසේ බුද්ධත්වයට පත්වෙන විද්‍යාව නිසා ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන්නේ විද්‍යාව නිසා. සුබාණ්ඩර දේවතාව ඇවිල්ලා උඩට නගින දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? එහෙනම් උඩට නගින දේ අතුරෙන් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ප්‍රඥාව. එහෙමනම් බලන්න පින්නතුනේ මේ නුවණ තියනවා නම් මේ ලෞකික ජීවිතේ කොච්චර සාර්ථක කරගන්න පුළුවන්. දැන් මේ රටේ අපි ලෝකෙත් එක්ක බලනකොට දියුණු වෙනවා නම් කෙනෙකුට කොච්චර මාර්ග තියෙනවද බලන්න. මේ රටේ මේ පොළවේ මඤ්ඤොක්ක නැට්ටක් ගෙවුවත් හැදෙනවා. සමහර රටවල් තියෙනවා මේ පුංචි තනකොළ ගහක් හදාගන්න කොච්චර මහන්සි වෙනවද? ඉතින් මේක යාර හිතන්නේ නැතිකම. ඒ කියන්නේ Tamanට කිසිම දක්ෂකමක් නැහැ. ඊළඟට ඒ දක්ෂකම නැහැ වගේම පුදුම විදියට කම්මැලි පරීක්ෂණ කරන්නේ කිසිම විමසීමක් නැහැ ඔහේ ඉන්නවා. නිකම්ම ලැබෙනකන් තමයි අපේ ඇඉන්නේ. ඊළඟට කිසි කලමනාකරණයක් නැහැ. දැන් මේ ටික තමන්ගේ ජීවිතයට ගලපගෙන බලන්න තථාගත ධර්මයේ තුල තියෙන දේවල්. දියුණු වෙන්න ඕන නම් තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂකම හදාගන්න ඕන. ඊළඟට පින්නතුනේ කම්මැලි නැති වෙන්න සමහරු දක්ෂයෝ ඉන්න හරියම කම්මැලි. නැත්නම් කම්මැලි නැති වෙන්නත් ඕන. ඒ වගේම තමන් කරන වෘත්තිය හා සම්බන්ධව නිතරම රිසර්ච් කරන්න ඕන. පරීක්ෂණ කරන්න ඕනේ. හොඳ කලමනාකාරීත්වයක් තියෙනවා නම් බලා ඉදිරියෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ අපේ අය භාග්‍යයට ගන්න නැහැ. ඔහේ නිකම්ම ඉඳලා තමයි ජීවත් වෙන්න බලන්නේ. දැන් සමහරව රැකියාවකට ගිහිල්ලා වුණත් ඒ රැකියාව ගැන සතුටු වෙන්නේ මට උදේම ගියාම ඉතින් මම 9 විතර යන්නේ. කියලා ඉතින් පත්තරේ බලලා ඉතින් 12 විතර වෙනකොට ඉතින් 3 4 වෙනකොට මම ඉතින් ගෙදර එනවා. එයා ආයෙත් තමයි සතුටු වෙන්නේ. ඉතින් බලන්න පින්න තුනේ එහෙම අයට මෙලොව දිනුවක් හදාගන්න පුළුවන්ද? එහෙම අයට මෙලොව දිනුවක් හදාගන්න බෑ. Taman යම් කිසි සේවයක් කරන සතුටක් තියෙන්න මේ මිනිස්සුන්ට නේද? එහෙමනම් මෙන්න මේ ටික අපි හිතන්න ඕන මේ විද්‍යාව නිසා තමයි ලෞකික වශයෙන් ඉහළටම යන්නේ ලෝකෝත්තර වශයෙන් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙන්න පුළුවන් මෙන්න මේ විද්‍යාව නිසා ඊළඟට මේ దేవතාවාට දේවතාවාගේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? අවිජ්ජා නිපත සංවරං. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනවා පහළට වැටෙන දේ අතුරින් අවිද්‍යාව තමයි ප්‍රධාන වන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. ධර්ම උපමා කරලා තියෙන පිළිතුර හරියට අන්ධකාරය වගේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අන්ධකාරය වගේ. ඇත්තෙන්ම කියනවා නම් අපි හැමෝම මේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. දැන් බලන්න මේ අවිද්‍යාව තෝරනකොට තෝරන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන. දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. ඒ වගේම නිවන සාක්ෂාත් කරන්න ඕනේ යායතු මාර්ගය දන්නේ නැහැ. ඕක තමයි අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව නිසා තමයි අපි හැම කෙනෙක්ම දැන් මේ සසර මේ විදිහට ඇවිදින්නේ. ඉතින් අවිද්‍යාව කියලා කමු දුක දන්නේ නැහැ කියලා කිව්වහම කෙනෙකුට දැන් දුක් වේදනාවක් අපිට මොකක් හරි වේදනාවක් ආවොත් ශාරීරික වේදනාවක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක සාමාන්‍ය තිරසන් සතෙකුටත් උනත් දැනෙනව නේද? එහෙනම් මෙතන දුක දන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? දුක දන්නේ නැහැ කියලා කියන්නේ පින්නතුනේ දැන් මොකක් හරි ශාරීරික වේදනාවක් ආවොත් අනේ මේක පංචස්කන්ධේ නිසානේ ආවේ කියලා තේරුම් ගන්න නැහැ. දැන් පංචස්කන්ධේ නිසානේ වේදනාවක් ආවේ. නමුත් අර වේදනාව ආපු තැන තම හොයන්නේ. හරියට අර සුනකෙක් වගේ. දැන් බල්ලෙකුට ගලකින් හරි ලී කෑල්ලකින් හරි දමලා ගැව්වොත් බල්ලා දුවගෙන යන්නේ අර ගහපු එකට නේද? ඒ ගිහින් අර ගාලා හපනවා, ලී කෑලි හපනවා අපි දැකලා තියෙනවා එහෙම. ඒ සුනකයාගේ හැටි. එතකොට දැන් අපේ අය අර එතන විතරයි හිතන්නේ. ඒ දුක ආවේ කොතනද කියලා හිතන්නේ නැහැ. ඒ සිංහයා එහෙම නෙවෙයි නේද? සිංහයාට එහෙම ප්‍රහාරයක් එල්ල වුණොත් සිංහයා ඒ ප්‍රහාරය දිහා බලන්නේ ඒ ප්‍රහාරය ආවේ කොහෙන්ද කියලායි බලන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ බෝසතාණන් වහන්සේලා බෝධි සම්භාර පුරුණ උත්තමයන් වහන්සේලා හේතුවයි හොයන්නේ. ඵලය හොයාගත්තට වැඩක් නැහැ. හේතු හොයාගන්නට ඕන. දැන් අර දැන් සුනකයා බලන්න දැන් අර ආපු ඒ දුකට පිළියම් කරනවා. ඒකෙන් දැන් ඒ ඒ විදිහට ක්‍රියා කරන්න ගියාම තමයි අත්කිලමතාන යෝගේ අර එන ශරීරයට පැමිණෙන පැමිණෙන දේවල් දුක දෙනවා. අවබෝධ කරගන්න. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ පහලට ඇද දාන දේවල් අතුරෙන් පින්නතුනේ අවිද්‍යාව තමයි ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. දැන් බලන්න අපිට රාගය ඇති වෙන්නේ මේ අවිද්‍යාව නිසා. නොදන්නකම. මෝහය නිසා. අපිට තරහ ඇති වෙන්නේ මේ අවිද්‍යාව නිසා. ඊළඟට පින්නතුනේ මෙකී නොකී සියලුම අකටයුතුකම් ඔක්කොම කරන්නේ මේ අවිද්‍යාව නිසා. මොකද මේක හරියට අන්ධකාරය වගේ වැහිලා තියෙන්නේ. ඉතින් වැහිලා තියෙනකොට මොකුත් පේන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් පහළට ඇද දාන්න මීට වඩා දෙයක් නැහැ. මේ මෝහය පාදක කරන ද ලෝභ සිත් පහළ වෙන්නේ අභිධර්මයේ හැටියට මෝහය ප්‍රධාන වෙනවා. දැන් අපිට තරහ සිත් පහළ වෙන්නේ ඒත් මෝහය ප්‍රධාන වෙනවා. මාන්නය තියෙන්නේ ඒත් මෝහය ප්‍රධාන වෙනවා. සෑම අකුසල ධර්මයකටම පින්නතුනේ මේ මෝහය මුල් වෙනවා. මෝහය කියන්නේ මොකද්ද? අවිද්‍යාව. නොදන්නකම. විද්‍යාව කියන්නේ විනිවිද දැකීම නම් අවිද්‍යාව කියන්නේ සම්පූර්ණම අඳුර. ඒකෝර දැන් බලන්න ඒ අවිද්‍යාව නිසා අපි කරන අකුසල ධර්ම වලින් අපි අපාගත වෙනවා. නේද? ඊළඟට අපි අවීචියට අවීචි මහා නරකයේ දක්වා නැගගෙන යනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර කෙනෙක් සත්තුලටම අද දාලා ඇදලාන ප්‍රධානම දේ තමයි මොකද්ද? අවිද්‍යාව. එහෙනම් නොදන්නකම මෙන්න මේ මෝහය, මෝඩකම කියලාත් අපි කියනවා. එහෙමනම් මෙන්න මේ අවිද්‍යාව නැති කරගන්න ඕන අපි. ඒ සඳහා පින්නතුනේ අරාපින්දෙන් කියපු විදිහට ධර්මඥානය අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව ඒක හදාගන්න බෑ. කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙනවා මොකද්ද? ධර්මය ලැබෙනවා. ධර්මය ලැබෙනකොට අපි නුවණින් විමසන්න පුරුදු වෙනවා. නුවණින් විමසනකොට දැන් ධර්මය අහන්න අහන්න සද්ධාව ඇති වෙනවා. සද්ධාව ඇති වෙනකොට නුවණින් විමසන්න පුරුදු වෙනවා. නුවණින් විමසනකොට පිළිතුරු සිහිය නුවණ දෙක ටිකක් වැඩෙනවා. සිහි නුවණ වැඩෙනකොට අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට පිළිතුරු අපි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන අපි සිල්වත් වෙනවා. අපි සීලවන්ත වෙනකොට සතර සතිපට්ඨාන අපි වඩන්න පෙළඹෙනවා. සතර සතිපට්ඨාන වඩනකොට අපි බොජ්ජංග ඒකාන්තයෙන් වැඩෙනවා. බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න අර මුලටම ඕන කරන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතනින් හදාගත්තොත් තමයි පින්නතුනේ අපිට අවිද්‍යාව නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ හැම කෙනෙක්ම හිතන්න අපි බොහෝම ටික කාලයක් ජීවත් වෙන්නේ මේ ජීවත් වෙන ටික කාලය තුළ ඒ අවිද්‍යා අඳුර ටික ටික දුරුකරනද සත්‍ය ප්‍රමාණයෙන් තම තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් මේක දුරු කරන්නත් මහන්සි ගන්න ඕන. පින්නතුනේ හිතනද සාමාන්‍යයෙන් අපේ මේ ජීවිත අපි මේ කල්පත්තායි වගේනේ අපි මේ ජීවිතය ගත කරන්නේ නේද? හරියට හැමදාම ජීවත් වෙනවා වගේ තමයි කොච්චර කිව්වත් මිනිස්සු ජීවත් වෙන්නේ. මම හිතලා බලන්න අපි දැන් හිතමු දැන් ගහක කොළ. බෝධින් වහන්සේ නමක් හිතමුකෝ. බෝධින් වහන්සේ නමකක තියෙන කොළ ටික දැන් ගහක් පිරීලා කොළ තියෙනවා. ඒ කොළ ඔක්කොම බිම වැටෙනවා කියලා අපි දන්නව නේද? අනිවාර්යෙන් ඒක සාමාන්‍ය බෝධින් වහන්සේට කාලයකට කොළ වැටෙනවා. කාලයකට කොළ හැදෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ බෝධින් වහන්සේගෙන් මේ අහවල් කොලේ තමයි ඉස්සෙල්ලා වැටෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් මොකක් හරි කොලයක් වැටෙනවා. ඊට පස්සේ අවසානයේ වැටෙන කොලයකුත් තියෙනවා. ඉතින් මුලින්ම වැටෙන කොලේ අපිට කියන්නත් බෑ. අවසානයේ වැටෙන කොලේ කියන්නත් බෑ. හැබැයි අපි දන්නවා මේ කොළ ටික ඔක්කොම වැටෙනවා කියලා. ඉතින් එහෙම හිතුවොත් මේ ලෝකෙම අපි හිතමු භෝගහක් කියලා අපි හිතමු. එහෙමනම් ඒ බෝධියෙන් කවදා හරි ගහෙන් ඒ කොළ ටික බිමට පතිත වෙනවා. ඒ වගේ අපි හැමෝම දන්නවා අපිට දැනෙන්න ඕන අපි හැමෝම කොහොම හිටියත් මොන බැඳීම් තිබුණත් මොනතරම් දේවල් අපිට තිබුණත් ඒ සියල්ලම අර ගහට කොලේ අහිමි වෙනවා වගේ අපිට තියෙන දුවා දරුවෝ ධනය ධාන්‍ය ඊළඟට වතු පිටි ගෙවල් දොරවල් යාන වාහන ඒ සියල්ලම අපහැරලා අපිට වැටෙන්න සිද්ධ වෙනවා නේද එහෙමනම් ඒක කාටවත් විවාදයක් නෑ හැබැයි ඒක එක එක්කෙනාගේ එක්කෙනෙක් පහුවෙන්න පුළුවන් ඒක පාර වැටෙන්නෙත් නෑ ඉතින් ඒක ක්‍රමානුකූලව කොහොම හරි සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් පින්නතොනේ ඒ වගේ ජීවිතයක් ගත කරන අපි අපි ඒකාන්තයෙන් දන්නවා අපි මරණ සුළඟින් ඉතිරි යනවාමයි කියලා. එහෙමනම් අපි මේ අවිද්‍යාව ටිකක් දුරු කරගන්නට මහන්සි ගත්තොත් සෑම අකුසල ධර්මයකින්ම අපට අයින් වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින් කියවනේ සෑම අකුසල ධර්මයකටම මුල මෝහය කියලා. ඉතින් එහෙමනම් මෝහය ටික ටික ටික අඩු කරගත්තා නම් අපිට කුසල ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන්. සහ මුලින්ම මේ අවිද්‍යාව නැති වෙච්ච දවසට තමයි අපි නිවන් දැක්කා කියලා කියන්නේ. එහෙමනම් දැන් පින්නතර තේරුම් ගන්න කෙනෙක් පහළටම දාන දේවල් අතුරෙන් ප්‍රධාන වන දේ තමයි අවිද්‍යාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර දේවතාවට කියන සංඝෝ පවජ මානානක් ඇවිදින්නම් අතුරෙන් මහා සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි. පින්නතුනි මහා සංඝ රත්නය වැඩම කරනවා කියලා කියන්නේ දැන් ඉස්සර බුදුරජාණන් වහන්සේ පාගමනින්මනේ ධර්ම ප්‍රචාරයකට සිද්ධ කළේ නේද? පිටිසුගා වඩිනවා. නිකම්ම පින්ඩ පාත යනවා නෙවෙයි. උන්වහන්සේ බොහෝ දෙනාට පැනසිල්ලගෙන දෙමින් තමයි පින්දපාති වඩින්නේ. ඉතින් සංඝයාගේ දර්ශනයම මහා මංගල කාරණයක්. දැන් බලන්න අශෝක අධිරාජ්‍යය. මහා දුෂ්ට රජ කෙනෙක් අවුරුදු 3ක් කාලිංග යුද්ධය පවත්වලා ඒ නිසා ලොකු චිත්ත වේදනාවකින් චිත්ත පීඩාවකින් හිටියේ. නිග්‍රෝධ කියන පොඩි ස්වාමීන් වහන්සේ දැකලා හිත පැහැදුනා. අන්තිමට ඒ රජුරවන්ට දැකීම මොනතරම් සැනසෙල්ලක් වෙනස හේතු වුණාද 84000ක් ධර්මස්කන්ධයට 84000ක් විහෙර විහාර හැදුවා තුන්වෙනි සංගායනා පවත්වන්නට පූර්ණ දායකත්වයේ දරුවා ඒ වගේම අධර්මවාදීන් මේ ශාසනයෙන් අයින් කරලා ශාසනය නිර්මල කරන්න ලැබුණා ඒ වගේම තමන්ගේ එකම පුත්‍ර රත්නය මහින්ද කුමාරයා බුද්ධ ශාසනය පූජා කළා එකම දියණිය බුද්ධ ශාසනයට පූජා කළා. ඉතින් මේ හැම දෙයක්ම ලැබුණේ පින්නතුනේ මොකක් නිසාද? අර ස්වාමීන් වහන්සේගේ දැකීම. එහෙමනම් සංඝෝ පවජමානානම් කියන්නේ සුපිලිසන් වැඳ පුරවාගෙන පාරේ වඩින බොහෝම සිහියෙන් වඩින ස්වාමීන් වහන්සේ දෙයක් කෙනෙක් දිහා බලා බලලා අපිට සිත පහදවා ගන්න පුළුවන් නම් ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ගමන් යන අය අතුරෙන් මහා සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟට පින්තුන අවසාන දේ තමයි බුද්ධෝ පවද සංවරෝ. කතා කරන්නන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. දැන් අර දෙවිය දිව්‍ය පුත්‍රයා මතක් කළේ අවුරුස පුත්‍රාත්මේ ශ්‍රේෂ්ඨයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කතා කරන්නන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. පින්නතුනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ කතා කරපු දේවල් තමයි අද අපි මේ ශ්‍රී සද්ධර්මයේ හැටියට මේ පොතපතේ සටහන් කරගෙන අපි දැන් මේ බණ කියන්නේ ඒ අපේ අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට අවවාද කරපු ඒ උතුම් දෙසුම්. එහෙමනම් උන්වහන්සේගේ දේශනාවක පින්නතුනි කවදාවත් අසත්‍යයක් නැහැ. ඒ වගේම සත්‍යමයි තියෙන්නේ. බොහෝ දෙනාට අර්ථය ගෙන දෙන දේවල්මයි මේ වචන තුල තියෙන්නේ. ඒ ඒ නිසා මේ ලෝකේ කතා කරන අයගෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්මයක් නැහැ. ඒක පින්නතුණු පින්නතරට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් කාල වේලාව ඉක්ම යන නිසා අපි මේ පිළිබඳව දීර්ඝ විස්තරයකට යන්නේ නැහැ. එහෙමනම් දැන් බලන්න මේ දේශනාව අපට බොහෝම ප්‍රයෝජනවත්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගත්තාම විද්‍යාව තමයි උඩට නගින දේ අතුරින් ප්‍රධාන වන්නේ. එහෙමනම් ලෞකික දියුණුව, ලෝකෝත්තර දියුණුව හදා ගන්නට අපි පුළුවන් තරම් මේ ප්‍රඥා පාරමිතාව දියුණු කර ගන්නට ඕන. ඒ වගේම මේ සම්මාදිට්ඨියට අපි පැමිණෙන්නට ඕන. එහෙනම් කෙනෙක් පහළට දානවා නම් ඒ ප්‍රධානම දේ තමයි අවිද්‍යාව නැත්තම් මේ මෝඩකම, මෝහය. ඒ පාලනය කරගන්න අපි ධර්ම ඉගෙන ගන්න ඕන. ඒ වගේම අපේ සත්‍ය ප්‍රමාණයෙන් අවිද්‍යාව දුරු කරගන්නට, දුක තේරුම් ගන්නට, ඒ වගේම දුකට හේතුව තේරුම් ගන්නට, ඒ වගේ නිවන සාක්ෂාත් කරගන්නට මාර්ගය වඩන්නට, ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ ක්‍රමානුකූලව වඩන්නට අපි අදිස්ථාන කරගන්නට ඕන. ඊළඟට ඇවිදින්නම් අතුරෙන් මහ සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි ඉතින් මහා සංඝරත්නය පින්නතුනි ආරේ වඩිනකොට ඉතින් කාලානුරූපී ස්වාමීන් වහන්සේලාගේ ඒ එදා කාලේ වගේම නොවුනත් අපි ඥානවන්ත වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම හොඳට හිත පහදවා ගන්න. එහෙමනම් ගමන් කරන අය අතුරෙන් මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි. කතා කරන්නන්ගෙන් වෙන කවුරුවක්වත් නෙවෙයි තුන් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ වදාලා ඒක අපට සත්සුදක් වගේ පැහැදිලි මේ ධර්මයේ තුල තියෙන්නේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවිච්ච මధుර මනෝහර ඉතාමත් සාරවත් අර්ථයක් ගැඹිර අර්ථයක් තියෙන උතුම් අවවාදනුශාසනා ඒවා පින්නතුනේ මේ කාලත්‍රයටම බොහෝම සාධාරණයි ගැලපෙනවා ඒ නිසා පින්වත් හැම දිනාම මේ දේශනාව තමන්ගේ ජීවිතයට ගලපගෙන විද්‍යාව දිනු කරගන්නට මෝඩකම මෝහය පාලනය කරගන්නට මේ වගේ මහා සංඝයා උදෙසා පුදුම ප්‍රසාදයක් ඇති කරගන්නට ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ඕදන් පිළිගන්නට මේ දේශනාවත් අත්ලක් කරගන්නා හැටියට හැම දිනාටම මතක් කරනවා මේ දේශනාව හැමෝටම යථාර්ථයේ පිණිස යෑමට යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන මාදිවෙල ග්‍රාමෝදය මාවතේ පදිංචි පින්වත් ආර්යවතී පෙරේරා මහත්මිය ඇතුළු දූ දරුවන් හැමදෙනාම සතුටටපත් වෙන්නට ඕන. ඊටාම වටිනා පින්කමක් සිද්ධ වුණේ පින්වත් ආර්යවතී පෙරේරා මෑණියන් ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති එම ධර්මානුශාසනාව ප්‍රවත්වුවේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ